සියලු සමාන ප්‍රශ්නාවලින් ආකාරයෙන් භවනා විදෙනවා. මේ සංකාමයේ කලින් වල සතිය සියුම්යති සමාධිය සියුම්යති ප්‍රඥාව සියුම්යති කියලා ආකාරයෙන් එතකොට ප්‍රඥාව මේ සති සමාධි පඤ්ඤාවෙන් නිරේධනයන් කරගන්නවා. කුසල වැඩිවීමේ හැටි. අනුසමත සම්බන්ධනායේ පවා දීන දැනවත්ව ලබනත් මේ සංසාරයට ඇතුළත් වෙනවා. ආදර සාස්මාගේ නියමවත් ගමනකදී මේ අවස්ථාවේදී පොතසන සම්පත සංග්‍රහමකද ඉලෙස ධර්මයන් සදන් වශයෙන් යටපත් වී සිටින භාවයක් පත් වී වෙනවා. සීල සමාධි ප්‍රඥා ධර්ම කියන අවස්ථාව. එමේ සාමයේ භාවනා පාළිතන කියන සඳහා අප නිස්සාර පක්ෂණසෝ සංයත පක්ෂණසෝ දේශනා කිරීමට අදහස් කළා. මෙවැනි දේශනා අපන අත්කමන්න පසුගිය වසරේ සමාරත්ව මිනිස් සිද්ධියක් සමන නිර්වාණ අවබෝධ කරන සුගමනා දේශනා කරන කාලයකදී මේ දේශනේ අසනකට සමානව සංසාර නිරෝධ විමුක්ති පරිපාලනයේ ධර්මයන් වැඩිමින් ලැබෙනවා දක්නන ඒ කියන ධර්මයේ හදවතින් දැකදක්වා කරනවා නම් කායික වශයෙන් කියන ධර්මයේ හදවතින් මාතෘකාවන මේකෙන් මාතෘකාවක් වෙන අදවසින් කියන දෙයක් නේද ඒක වගේ තමයි අනුමවන්නේ ස්වාමී. ඒ මේවා කියන කර්මා අලක්ෂ්‍යය දැරිතරගෙන මධ්‍යමස්ථාය සිදනා සෝත්‍ර දෙකක් සෝලසංගත සෝත්‍රය සහ මහා සංයත සෝත්‍රය අදාපේ සකාපයෙන් බලාපොරොත්තු වෙන සෝලසංගත සෝත්‍රය ආශ්‍රයෙන් දේශනා හැබැයි නම නම් මාර්ගදාන කියන බවයි මට වැටහෙන්නේ. ඒ කියන්නේ මහා සංයත සූත්‍රයේ සෝල් සංයත සූත්‍රය සෝල සංයත සූත්‍රයේ මහා සංයත සූත්‍රය එම දෙන්නේ මේ මහා සිවු සෝල සංයත කියලා කියනකොට ඒ සූත්‍රයෙන් තමයි අතිම ගැඹුරු සෝල සංයත මතකරමින් මතකරමින් බුදුදානම සිතාරණය දේශනා කරනවා. මහාසන්න සූත්‍රයේ සද්දික මේකෙන් සහ වෙනත් සමානයි. ඒකට මහාසන්න කියලා නම දාලා තියෙනවා. ඒකේ ඒකත් අපි මේක සූත්‍රයෙන් තමයි හඳුන්වන්නේ. එතකොට මේ දේශනාව තුළ කාණේ තුළදී යම් ආයතක ගුණ අවබෝධ කර ගැනීමට පාඩම් කියන්නේ නම් ඒ පොත්පත් තුළ අප වර්ණවල භාවනා වන ඒ කියන ධර්මයේ අධ්‍යයනය සඳහා විනාඩි 3කට විරාමයක් දෙනවා. විකතම එකට දෙකම මේ දේශනාව වෙනස්ව පවත්වන්නේ කඩන කඩ විනාඩි දෙකකට වෙන්නේ නවත්තනවත්වා දේශනා කරන ඒ කාලය තුළ මේ ඇයට කාලයක් වශයෙන් අත්දැකීම පුළුවන්. ප්‍රධානම වශයෙන් පෝසාරාමයේ නිගාඩ මාසස්ස කාදී වෙන කාලයේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඥානදී මහත්මිය සම්බන්ධයෙන් දැනන මොනතරම් නැත්නම් ප්‍රශ්න කළා ස්වාමීන් වහන්සේ වහන්සේ විසින් මේක කළේ මම බහුල වශයෙන් කුණිත විහරණය වාසය කරන කියලා වදාන මම විශ්වඥාන මහත්මයා මාගේ මේ මතකයේ හරිද නැත්නම් මම දැක්කද බුදු ඥාන මහත්මයා වදාන ඔබ ඥානන්නේ එදා තමයි අපි අද මම බහින වශයෙන් වාසය කරන්නේ මේ සුමුණට ඉතිරෙන ඉතින් වදාරන බුද්ධයන් වහන්සේ වදාරනවා ආනන්දේ මේ පොරණ නාමයෙන් අත්තු අත්තු භාවය මේ සත්‍යයෙන් ඒ සත්‍යයෙන් මේ පොරණ නාමයේ සිට මේ සෝවාරාමයේ යාකපුත් කරකට සංසිදීම කියන කාර්යය නැහැ. එනම් මේ සෝවාරාමයේ නිදාන සාදී සෝමයේ ඉස්සේ පොලිස සංපාදයක් ඇත්තීම කොහොමද සෝවාරාමයේ කියන්නේ එම නිසා ඒ ඉස්සේ පොලිස සංපාදයෙන් මේක දැන් සෝමයේ ඒ වුණා කරනවා නම් මේ අසෝන්‍ය භාවයක් කියනවා සමාජයේ ඉතින් වික්ෂුන් මහන්සියලා හිටා. මේ වික්ෂුන් මහන්සියලා වැඩ නිසා ඒ අසන්නතාවය නිහිතෙන්නේ. අර කලින් කියපු එක්ස්පෝරෝපේ තිබුණා මේ අසන්නතාවය මේ අවශ්‍යනවා. ඒ වෙනුවට කොආනන්ද වික්ෂු අමනස්කරිත්වා ධම්මසඤ්ඤං අමනස්කරිත්වා මනසසඤ්ඤං ආරම්භ සංඥා පටිච්ච මනසකරෝති මේ පස්සන් අන්න එදින ආනන්දේ විස්සත්ති කිසි අනස්කරස්වාදාන සංඥාන ගාම සංඥාව සංසිඳන කියන ඒපත් කරන්නේ නැතුව එන්නේ නොකොට අමනස්කරස්වා මනස සංඥා මනසයන් සිතින සංඥා ප්‍රතිකර ගන්නේ නැතුව මෙන්නේ නොකොට ඒපත් නොකොට අරණ්‍ය සංඥාව කටස්සේ මනස්කරෝති ඒපත් සංඥා එක්ම වූ ආරණ්‍ය සංඥාවේ චිත්‍ර පිටව ගන්නවා පස්ස අනිසඤ්ඤාය සික්ඛම් පක්ඛන්දති පතේ ප්‍රති සංසික්ඛති අනුක්ඛති. ඔහුගේ සිත් ආනන්දයෙන්ද මේ අනන්ත සංඥාවේ දැක්කන පිහිටන නැති හේතන සමාධිගත වෙනවා. ඔය වන් සදානාති ඔය විතර මෙසේ දැනගන්නවා. ඊයක්ෂ ධර්ම සංඥා ධර්ම සංඥා පටිච්ච සේදන සංකේතී මේ ග්‍රාම සංඥාවන් පිටතට ඇතුළේ නිසා යම් කිසි ධර්මයක් ඒ කියන්නේ කිසි ඕලාරික භාගයක් දුක ඒ සීතල ස්වභාවයක් හදන සේතන සාන්තිය දැනෙන්නේ නැහැ. මේ වස්තුගත සංඥා මනස සංඥා පදස්ස සේතන සාන්තිය. මනසෙන් පිටත සංඥාවක් පිටතට වෙනින් යම් කිසි ඉස්ස ඕලාරික ස්වභාවයක් ස්වභාවයක් තියෙනවා ඉපත් වෙන්නේ නැහැ. අත්‍යවශ්‍යම පරිසමස්තන යදිදම් අරණ්‍ය සංඥාම් හදස්ස එකක්ත. එුණාට මේ අරණ්‍ය සංඥාව කියන සමාධියේ අරමුණ කරගෙන යර්ථ මාත්‍රයක් සිදුවන පවතිනා නැත්නම් ඕලාරික කරලා සිදුවන පවතිනවා. සෝත්මන සංඥාවට සංගමන ධාම සංඥාය පිටඥාති. ඔතන ගන්නවා සමාගයේ සිත තුළ ධම පිළිකන සංඥාවන් පිට ඈත් වෙලා සෝනේ කියලා. ඔතනින් ගන්න සංඥාවකම මන සංඥාය පිටඥාති මන සංකල්ප සංඥාවනේ සංඥාවනේ සිත නිදහස් සිත සෝනේ කියලා ඒකත් දැනගන්නවා. අත්‍යවශ්‍ය දන්නේ අසන්නතාන යදිදාන අරණ්‍ය සංඥාන් පටිච්චේ පට්ඨාන ඒ පුරාක මේ අරණ්‍ය සංඥාව පිළිබඳව අසන්න භාවයක් සිදුකල තියෙනවා ඒ යමනතු ආනන්ද පස්සන සෝති දේන සංඥා සම්පත්තේ එන්න මේ ආකාරයෙන් ආනන්ද මේ අවස්ථාවේදී සිටේ යමක් නැත්නම් ඒක සෝනිය වශයෙන් දකිනවා යම් කල හත්ත අත්ති තමක් ඒ වෙලාවේ සිටිනවා නම් තම සංසම්දාන අත්‍යයේ සදාන පියකට කියලා දැනගන්නවා. ඒ වම් කිස්සේක ආනන්ද අන්න පුරාකාරයේ හදස්ස කරන විට ආනන්ද රූපය යථාර්ථා පරිසන්නත්තා පක්ෂුත්තා ශුන්‍යතා වක්ඛන්ති සවසේ යථාර්ථ පරිදි ඇත්තට කියන දෙකම නිසා පිළිසිදු ශුන්‍යතාවයකට සිටපත් වෙනවා. එමෙහි කරුණ නම් නැවත ප්‍රකාශ කරන මතක තබා ගන්න. ආනන්දය මේ නිගාන මාත්‍රාකාදී අත්වත් ගවලාදී නෙවෙයි සංකේතීමක් නැති නේවාම සිත්. එහෙනම් මිනිසුන් මෙතන රැස් වෙලා නම් ඒ මිනිස් ආශ්‍රිත ශුන්‍යයි. ඒ වුණා තානාති මේක සර්ව සම්පූර්ණ මෙතොනේ මොකද වික්‍රම වහන්සේලාම සිටිනවා. අන්න එලෙසින් ආනන්ද වික්ෂප්පුතින් නැත්නම් දුකාවේ සිටින ගාම සංඥාව ගම් පිළිබඳ සංඥාවක් ඇති කරගන්නේ නැතුව මනස සංඥාව මනසයන් පිළිබඳ කිසිම සංඥාවක් ඇති කරගන්නේ නැතුව අරඤ්‍ය සංඥාව ආරණ්‍ය පිළිබඳ සංඥාවක් ඇති කරගෙන වාසය කරනවා. අන්න කොහොමද සිත මනස ආරම්භ සංඛාරයේ තියෙනවා සිත සමාධියට වෙනවා. මේ කියෝ දැනගන්නවා සමාධියේ සිත තුළ ගාමසඤ්ඤා නිකාකෝ මනසඤ්ඤා සංඛාරකෝ සිත් පරිණාමයක් දක්වන භාවයක් තිබෙන තිබුණා නම් ඒ කියන්නේ නැත්නම් කියනවා. යමක් ඇතිනම් ආනන්ද ඒක ඇති බව දැනනවා දක්නවා නැතිනම් ආනන්ද නැති බව දක්වන ඉතිස්සවමතාවක් අත්දැකෙනවා. මෙන්න මෙලෙසින් සත්‍ය කරන ආනන්ද ඔබට ශුන්‍යතාවයකට පිටපත් කරන්නට හැකි වෙනවා. එහෙම තව ඉදිරියට කරුණු සාර්ථක කියන්නේ කියලා මේ කොටස දැන් කායික වශයෙන් බලන්නට යන්නේ. මේ තුන්වත්ය අමනති පරිස්සාව ගාම සංඥා අමනති පරිස්සාව සංඥා ගාම පිළිබඳ දෙවල් දරවල් පිළිබඳ යම් කිසි සංඥාවක් තියෙනවා නම් ඔක්කොම දැන් තේරුම් ගන්න. මෙන්න කරන්නේ. අරඤ්‍ය සංඥාව පිටේ මනස්කරෝටි අරඤ්‍ය සංඥාව දැන් මෙනෙහි කරන්න ඕන. අපි මේ ධර්මයේ ප්‍රායෝගික වශයෙන් බලන විට අපලිකතු වාරණේ අපල දහස් ගණන් කැලේ තිබෙන අපල දහස් ගණන් වලට මේ අරඤ්‍ය සංඥාව පතුරවන්න පුළුවන්. ඒත් අද මෙවැනි අරණ්‍යයක් නැති නිසා මේ තියෙන අරණ්‍ය ස්වરૂපේ අපි භාවනාව කරනකොට ගන්නවා. දැන් හොඳට මේ කැලේ ඉදිරිපත් කරලා අනාගත සභාවෙන් අත්සන් වෙන විනාඩිකා ඊට පස්සේ සුපට දේශනා කරන්න. සම්පූර්ණ සමාධිය නේද මිත්‍රාදී කිසිම මනස්කම් පිළිබඳ කිසිම කතාවක් හිතන්නේ නැතුව සංකල්පනාවක් පිටව ගන්න නැතිව. මේ භූමිය පිළිබඳව ආගමනය පිළිබඳ සංකල්පනාව පිටවලා කොහොමද කරන්නේ? දැන් අර මේ කියන්නේ ඇතුළත වෙන සංකල්පයක්. කිසිම කෙනෙකුට හිතන්නේ නැතුව අනන්නේ මේ නැත්නම් මේ භාවනා මධ්‍යස්ථාන අපිට ගෙනියනවා ඒ කියන්නේ මේ මතකෙ පිටෙන්නේ අර අම්මලාන් කියන මේ කුලංග පටන් ගත්තට මේ කුලංග වලින් ඒක පිටිගෙන ඕන ගස් තියෙනවා ගස් ඇටද තියෙනවා භවනා තියෙන යහට තියෙනවා දැන් මෙතන කොට දැන් ගස් තියෙනවා මේ නාම හෝ තියෙනවා මේ කොට තියෙනවා මේ ගස් තියෙනවා ඒ විදිහට කිසිම දෙයක් පිටන්නේ නැතුව මේ අනන්‍ය භූමිය තුළ සිට දැන් පතරවන්නට ඕන. මේ හොඳට මතක තියාගන්න මේ සිට පතරවන්නට සිටට ලොකු සමාධියක් දැනෙනවා. සිටට ඉලක්කක් දැනෙනවා. මේ දැනීමට පසුව හොඳට මතක තියාගන්න සමාධියේ ජීවිතවල ගැන නැත්නම් ධර්මයේ ගැන ඉනිපත් කරනවා. රාම සංඥාව සමස්ත සංඥාව. අර හොඳට සමාධියේ ජීවිතනවා. අන්න එතකොටම අර සමාධියේ ජීවිතනවා කාන්ත ස්වરૂපයේ නැති වී සිත ඕලාන භාවයට දස් භාවයට පත් වෙනවා. අපිට ඥානමහත්සේ දේශනා කරපු පාඨය අපි අත්දැකන කියන්නේ. එනිසා අපිට එකපාරට තේනවා ගාම සංඥාව නැත්නම් මාක්ෂයන් පිළිබඳ සංඥාවක් ඇතිවීම දුක්ඛ දුක්ඛ සත්‍යය. මේ ධර්මයේ තියෙන සත්‍ය සමාන සත්‍යයේ තියෙන නිර්වාණ ධර්මයක් කරපෙන්නන්න දෙන්නේ. දැන් අරන්නේ සුදෝ පිටපත හොපත්වා යනවා හොඳට පිට සමාධිමත් වෙනවා ඒ සමාධිය වුණාට පස්සේ සාමකන්නාවක් හෝ මනසන්නාවක් ඇති කරගන්න සමාධිය මේක පිළිබඳ නැත්නම් ධර්ම පිළිබඳ හිතනවා සාධාරණයි ඒකේ හිතනකොටම අර සිිතේ පැවති මෙතහක් නැත්නම් කර්ම නැති සැහැල්ලු ප්‍රීතිමත් ස්වභාවයේ නැති යන අනේ මේ සංඥා මනසකරණ ඇතිවීම ඒ කාන්තින දුකක් නේද කියන අවබෝධය ඇති වෙනවා. ඒක ඒක ඇති කර ගන්න බැහැ නම් හිතන්න. පසු සංඥා කරන්න. අයින්සලාට පස්සේ ඔන්න ඒ ධර්මයන් ඒ පරිණාමයන් මේ සිිතේ තියෙන දුක් පීඩිත ස්වභාවය ස්වභාවයන් අයින්. දැන් නැවත ආරම්භ සිිත පතරනවා. පතරනකොට දැන් හිත සමාධියෙන් හදට කරන්නත් පුළුවන් වෙනවා. ඒක සෝනිතාවයේ තිබෙන පස්සේ සත්‍යය. ඉතින් පස්සෙනකොට අනේ මගේ සිතේ ධම්ම පිළිබඳ කිසිම සංඥාවක් දැන් නැහැ නේද කියලා ඉන්නේ ප්‍රවෘත්ති අනේ මගේ සිතේ මේ වෙලාවේ මනුෂ්‍යයන් පිළිබඳ සංඥාවක් නැහැ නේද කියලා ඒ නැති බව සිතට සිත යොමු කරනවා. මෙන්න මේ දේ අර ශුන්‍යතාවක් හන්ති භවතේ සිට ශුන්‍යතාවයට පත් වෙනවා. නැවත කියන්නම් සිටියේ මේ ආරණ්‍යයේ සිට පතුරුන කිසිවක් නොසිතා අදියට දෙන කැලයක් මේ පොළොව උඩින් නැසන් ලබන අසන් ලබන යනවා වගේ සිත් උඩින් ගිනින ආරණ්‍යයක් තිබුණා. පොළොව මත තිබුණා. ඒ දෙයක් කිසිම ප්‍රතිමන කිසිවක් තිබන්නේ එකක් කරසාර නැහැ. මේ මගින් යන මුතේ සමාධියේ සිත සත්‍යයක් දෙනු අන්න ඒකට පසුව ධම්ම සංඥාව මනස් සංඥාව කර ගන්නවා එතකොට හිතේ දරදයක් ඇති වෙන බව දක්වනවා ඒ ධම්ම සංඥා මනස් සංඥා එනක දුක ඒක දුක් සත්‍යයක් ඒවත් නවත් වෙනවා නැවත ආරම්භයේ සිට හතරවන හතරවන යනවා මෙවිට හැමදෙම සිට සමාධියකටපත් වෙනවා සමාධියකටපත් වෙනවා මගේ සිත තුළ දැන ගන්න සංඥා නේද මනස සංඥා නැහැ නේද කියලා මේ නැති බව දෙකට සම්බන්ධ යොමු කරනවා. දැන් ඉඳලා මේ කොටස ආත්මක කරන්න වෙනාලි පහක් කරනවා. එතකොට පස්සේ විනාඩි පහක් මෙදෙසින්ම දුවන්න කරනවා. නැවත දවසක වාදනය කරනකොට එම නිසා ඕක් කරලා දාන්න පුළුවන් කන්නේ නැහැ. පොත්කරණාන්ද දෙක්කෝ අමනිකාරකාමන සුඛනනා නමනිකාරකා ආරම්භ කරනවා. අසංසඤ්ඤම් පදිච්ච මනස්කරෝති සත්තං. එතද ආනන්ද දෙක්කෝකින් නැත්නම් සෝතාවර කියලා කියන්නේ මේ මනස සංඥාව තේපත් කරන්නේ නැතුව අරණ සංඥා තේපත් කරන්නේ නැතුව පටවි සංඥාම් පදිච්ච මනස්කරෝති සත්තං. එකම ප්‍රතිසංඥාවේ සිට පිට වෙනවා. ඒකයි දැන් කරන්න හදන්නේ. කොහොමද ඒක කරන්නේ? එන්නේ ආරම්භයේ සිට පදවල. පදවනකොට දැන් සිට සමාධිමත් වෙනවා. අර නැති බව දකින්නකොට සෝනේ පත් වෙන පරණ සෝනේ බලයක් හැමෝටම එකක් තියෙනවා. අපි මේ සංඥාන රෝධයක් අත්දකින්න කියන්නේ. මේ දුක්ඛ සත්‍ය පහකට මාර්ග සත්‍ය වල නිරෝධ සත්‍ය අධ්‍යයනය කියන්නේ. මේක තමයි කියන නිසා හදට කරන්නේ. දැන් ආරණ්‍ය පිටපත වෙන ආරණ්‍ය සංඥාවේ පිටතිව වෙනවා. ඒක කියන්නේ සිතන්නේ. අටවි සංඥාවේ පිටපිට නම ආරණ්‍ය කියන සත්කොලං පොතනේ ආරණ්‍ය කොම කිමට සිටින සමතරයි. ඒක බුද්ධජානනාම කිසියම් කරන්නේ කරන්නේ. අරයට බුදුන් කියන දෙකක් පොත්පත්ති සමතලාව කියනවානේ දෙලකට. අන්න එතන මනසින් මේ භූමියේ සමතලා කරනවා දස්නේ කොලන්නේ දේවල් දරවල් මේ පොඩිදන්නේ කීකවත් නැහැ. ඔක්කොම තිබුණ දක්ෂ කෙනෙකුට විනාඩි පාඩම් කප්පර බලමකින් කරන්න පුළුවන්. ඔක්කොම තිබුණ සමතලා කරලා පඨවි පඨවි පඨවි පඨවි පඨවි කියලා ඒ දෙකෙන් බලන්න ඉතිපත් කරනවා. එහෙම ඉතිපත් කරනකොට හොඳට සිත සමාධියකටපත් වෙන හොඳ සමාධියකට. දැන් මේ මහාට කියන කරුණ සායෝක්ෂණය වශයෙන් බලන විට සම්ප්‍රදාය පිටකනලා බකාන් ප්‍රතිපත්තෙන් පිටපැත්ත අධ්‍යාත්ම සිදුවන්නේ. සුද්ධමාර්ගයෙන් පොත්පත්වල තියෙන අදහස් ප්‍රතිපදින් කියන්නත් සිදුවෙනවා බුද්ධ දේශනේ ප්‍රායෝගික වශයෙන් අත්දැකීමකට මෙවැනි සූත්‍ර තියෙනවා. දැන් අර ධර්ම සමතලාකට කටේ කටේ කටේ කටේ කටේ කියන සිහිපත් කරන ඒ දෙක තිබෙන බලාගෙන. සමතලාව උපද. ඒක කෙනෙක් කියනක් මහත් පුත්තියකමේට පදවන්නට පුළුවන්. ඒක පටලවනකොට ඔන්න මෙතන සමාධියටපත් වෙනවා. ඒ අතරතුරදී විද්‍යාඥයන්ට වඩානවා මේ මනස සංඥාව අවශ්‍ය සංඥාව දායකයක්. ඉතින් මේක පතරවලට සමාධියන කොටන බලනවා අර කලින් සැපයක් වශයෙන් තියෙන අරණ්‍ය සංඥාවේ නැවතත් කරනවා. අරණ්‍ය එතකොටම අර කලින් සැපයක් කියපු ආනන්ද සංඥාව දුකක් බව අවබෝධ වෙනවා. දුකක් බවට පත් වෙනවා. ඒක දුකක් බව කියන්නේ. මේ පස්සේ ඒ දුක සංඥාවට පස්සේ ආනන්ද සංඥාව අයිතන පටවි පටවි පටවි පටවි පටවි කියලා පටවි සංඥාවේ සිදුවෙන. දැන් මේ කොටස ක්‍රියාත්මක කරන්නේ. අරන්නේ පදාර්ථක පතරනවා විශේෂ සිතන්නේ විකම සිත උඩින් කියනවා පොළොව මත ඉන්නේ මේ තියෙනවා දෙනවා ඒකත් තියෙනවා නැතිව තියෙනවා ඔය විදිහට කියනවා ඒක හරි පදන නමුත් යමක අවබෝධයක් යමක වශයෙන්මක් පත්නන්න පුළුවන් එහෙම ස්නාන පසුව මේ ගස්මන් විස්වද නැගියාව සම්පූර්ණ නැති සිතුන නැති කරලා සමතලාවට පටලී පටලී පටලී පටලී පටලී පටලී එම සීපත් කරලා දුක සමාධිය වෙනකොට අර ආරම්භ සංඥාවෙන් ඇති කරගන්නවා. ඉන්නේ ඒකට දුකක් ඇති වෙනවා. ආරම්භ සංඥාව දුක. ඒක අයින් කරලා පදමේ පදේ වෙන සංඥාවක් පිළිගන්න. දැන් විනාඩි 30ක් කරන්නේ සුත්තරඥානන්ද දුක්ඛෝ අනිස්සරිතා අරණ සංඥා අමනිස්සරිතා පටිසංඥා ආපාසානංචායතන සංඥා පටිච්ච මනස්කරෝති ඒකත්තං මේවදී සම්පදාන පිටයි මේ මහාත කොටස සාමත්ම සාන්තයි සාමත්ම සෙන්තයි සාමත්ම නිරේ අත්දකින්න පුළුවන් කෙනෙක්ගේ පද්වතුලින් මේ කියන මේක සත්‍ය දැන තියෙන ඔක්කොම උතරන්න පටන් ගන්නවා දැන් නැවතද ආනන්ද දස්සවෙන්නේ මේ ආනන්ද සංඥා දීපත් කරන්නේ නැතුව පටන් සංඥා දීපත් කරන්නේ නැතුව ආකාසානංචායන සංඥාව මෙනෙහි කරනවා මේ හතරෙන් ධ්‍යානෙන් පස්සේ ආකාසානංචායන ධ්‍යාන දෝනාරව මොනව කතා මේ මේ ධ්‍යානෙ මතකයි එනිසා ඒක කරන්නේ කොහොමද දැන් මේකෙන් අතර හඳ දැකලා තියෙනවා හඳ වටේට සම්බන්ධතාවක් තියෙනවා. ඊළඟ අහස පහළ වෙනසක වටේට අහස. අපේ මාතේ අහසේ හඳ පවතින. ඉර දැකලා තියෙනවා ඉර පවතින අහසේ. මහා පොළොව පවතින පොළොවේ හඳ පවතිනවා වගේම අපේ ආශේත අහසේ. දැන් අර කටේ සංඥාව මෙන්න මෙතන පටලේ පටලේ පටලේ කියන මෙන්න මෙතන මේපත් කරන්නේ නැතුව කටේ සංඥා දෙකකින් බලන කටේ මත සිට පතරවන පොළොව මත සිටින කියන මේක කවම ගෝලයක් ඔබ පැත්තෙන කියන මේ ඒ කවම වටේ තිබෙනවා අපේ පාපේ වටේ තියෙනවා එම දිනවල දිනවල තියෙනවා ආකාසාංචාරක සංඥාන් පටිච්ච මනස කරෝටි අර පොළොව පැත්තකට සිටින අයයි අයින් කළාට පසු ඉතාමත්ම ගැඹුරු සාන්තව සමාධියකට පත් වෙනවා රූප සිතිනවා කියන්නේ. අන්නේදී අර කලින් පටලේ පටලේ කියපු පිටක් පිළිපැත් කරනවා. මේපත් කරනකොට අර සාන්තමී යාම නැති වෙලා තරත භාවයක් ඇති වෙනවා. කලින් සැපයි සැපයි කියපු පටලේ සංඥාව දැන් දුක බවට පත් වෙනවා. ඒක දුක් සත්‍ය බවට පත් වෙනවා. මේකයි දැන් අත්හරින්න. අතේ සංඥාව පතරවන පොළොව මතින් හවුමට පිටගෙන එන විඥාන දෙන දෙයක් පසුව සිතේම පොළොව පැත්තකට අයින් කරනවා. අහසේ සිට පාවෙනා බල සත්‍යයක් උත්සට වෙනවා කිසිම රූපයක් නැහැ. අනේදී හොඳට සිත සමාධියට පත් වෙලා පීතියෙන් සිටින විට පඨවි සංඥා සීකරණම් දෙක දුක බවවෝද කරගන්න. බුදුජානනා ඒකම දාන තියෙනවා. එක්පස්සේ ඒක දුක බව අවබෝධයෙන් පඨවි නැවත පඨවි සංඥාව අයින් කරනවා. නැවත අර ආකාශයේ සිට පත්වනවා. පඨවිය අයින් කරනවා. හොඳයි දැන් මේ කොටස කරන්න. විනාඩි 5ක් විතර අපි දෙන්නම් කරමු. මේ ධර්මයේ හදසින් දක්වන අනන්‍ය මේ සිනමා ප්‍රයත්න කරන ආකාරයක් පිළිගන්නවා. සාමාන්‍ය පැත්තෙන් ඒක ප්‍රතිමානවා. අපිට කියනවා මෙතන මොන දෙයක් මේ ගමන ආකාරය. හරි. ඒක අපතේ මොනතරම් ආනන්ද විස්සෝ අමස්කරිත්වා පටිසඤ්ඤා අමනිස්කල්පා ආපාසානංචායතන සංඥාන විඥානංචායතන සංඥාන් පටිච්ච මනස්කරෝති උපස්සන්න නැවතත ආනන්ද මේ ලෝකාශ්‍රයයන් නිවික්ෂේපණය අර පටල සංඥාවක් සිහිපත් කරන්නේ නැතුව ආකාසඤ්ඤායන් ආකාසානංචායතන සංඥා සිහිපත් කරන්නේ නැතුව එකම ධර්මයක්ෝ විඥානයේ හේපත් කරන විඥානසාරණ අන්‍යම් පටිච්ච මනසකරෝති. එකම විඥානයේ මතේපත් කරලා ඉදෙනවා. අර මා මුලදී කියපු ධර්ම කොටස් සෑමකම මේ එක් කොටසක් අධිඥාන මනසේ අදාළට දෙනවා. ඇති බව නැති බව දක්වන ආකාරය දැක්කේ කියන ආකාරය දක්වන කියන ආකාරය අපි වස්තුන් සාකච්ඡා කරන්නේ. මේ කොටස කොහොමද කියලා බලන්න. මුලින්ම බලන්න බලනවා. ආරම්භයේ පිටපතේ ආරම්භ සංඥාවේ. දැන් කොටන් ඉදර කොට නැගියා යන සම්සලා පිටපතේ පිටේ පිටේ කියලා පිටේ සංඥාව පිටින්. පිටේ තියෙන සංඥාවක් අයින් කරලා පිටේ මත පිටපතේ. ඒක පස්සේ පොළොව මතින් පිටේ ගෙනියලා ඒ මහා පොත්යේ සිටින අයන කරලා අතිශීඝ්‍ර සමාධියට පත් කරනවා. එන්න මේ හොඳගෙන මේ අමත මතක දැන් පාවෙනවා සිත පාවෙනවා බලන සත්‍යයක් කිසි කර්මයක් නැහැ සිත පාවෙනවා ඒ වගේ සිත පාවෙනවා මේ සිත පාවෙන්නේ පිටේ සිත කරනවා මේ සත්‍ය පාවෙනවා බලන සිත මතක අමත පවතින්නේ අමත යටින් සිත පවතින්නේ නැත්නම් අමත වටාම සිත වටාම අමත පවතිනවා මේකට සිත ලැබෙනකොටම අමත ලොකෙනින් විඥානයේ පමණක් හේතුවෙනවා මේක ප්‍රඥා. ඒක කරන්නේ බැරි කෙනෙක් සිටිනා මේ අහසයි සිතයි දෙක මට අර අහසේ පිට පාවෙනා සංකල්පය ඇති කරගෙන අහස දෙක බලක් කරලා ඒක දැනෙන සිත දෙක ඊළඟට බලන්න. නැවත අහස දෙක බලන නැවත ඒක දැනෙන සිත දෙක බලන. මේ දෙක දෙකක් බව අවබෝධ අවබෝධ වූ පසුව අහසින් සිත වෙනස් කරනවා. මේක පහසුවක් නොකෙන්නේ. ඒක නිසා. තවත් සමයක් ඒකත් දැක්කමකොට අහසින් සිට අයින් කරනවා අරමුණ මෙතර වශයෙන් බලන්නේ අහසකින්ම ඈත වෙනවා. සිත කොහොමද ඒක වෙනවා? සාමත්ම ශූන්‍ය වූ සාන්තව ප්‍රණීතව සමාධියට පිටපත් වෙනවා. ඒ සමාධියේ ඉඳගෙනම අර කලින් කියපු සිත් සුඛයක් සුඛයක් සිතාගත් ආකාසාන කායතන ඇති කරගන්න. ඇති කරගන්නකොටම අර සුඛයේ ධර්ම භාවයක් වඩපත් වෙන සම්බවත්පත් වෙනවා. ආකාසාන කායතනයේ දුක. ඒ සංඥා සබඳතාව. එනිසා ඒ දුක අයින් කරන නැවත විඥාන කායතනයේ මෙතට පවත්න අර කණිච්චේ නැවත කියන්නේ ආරණ්‍ය පුරාසිත පිළිසයක් අපින් ලබන ආශියක් අපින් යනවා සිත සමාධි කරගන්නවා දස්පලම් ගොඩ නැගී ආදී සම්සලාට සපචනේ පටේ සිහිපත් කරලා සමාධිමත් වෙනකොට පටේ කියන සිහිපත් කරන්නට සිතේ තියෙන පතුරවනවා පොළොව වටා සිත ගෙනහැර පොළොව සිටින් ඈත් කරනවා ඊට පස්ව පස්සේ සිත පාවෙන්නේ අන්නේ අක්ෂේ සිත පාවෙන්නට මේ චිත්ත පවතින අහස මතද නැත්නම් අහස යටින් අහස වශයෙන් ඉඳලා බලන්න. ඒක තමයි සාමාන්‍ය සාස්ත්‍රය. ඒකට පිළිතුරු ලැබෙනකොටම අහස නොපෙනී යනවා. මම කියන්නේ පිළිතුර මොකක්ද කියලා. දෙවෙනි අහසයි චිත්තයි දෙක මාර්ගයෙන් මාර්ගයට බලන වරක් පහක දෙක ඊළඟට සිද්ධ වෙනවා. නැවත නැවත සිද්ධ වෙනවා. මේකට දෙකක් බව අවබෝධ වූ වාක්පසු අහස ආරම්භනේ චිතයට ගන්න ගැටේ. ඒක වෙනස් කරන අරමුණේ සිට එවිට අරමුණ වශයෙන් යනවා ආසන වශයෙන් යනවා එහෙමත් නැත්නම් අර අහසේ පිට පාරණ කොට ඕනකම අහස කලින් කරනවා කියන්නේ මේ ක්‍රම තමයි අධ්‍යාත්මික බොහෝම සුපසාන්ත දායක ශූන්‍යතාවයකට පත්වන පිට සමාධිමත් වෙනවා ඒ සමාධිමත් සිටේ ඉඳගෙන ආකාසන්නතාවයේ සිහිපත් කරන එකට දුකක් බවටපත් වෙනවා. මේ දුක අවබෝධ වුණාට පසු නැවත අර ආකාසන්නතාවයෙන් සංඥා සුඛින් අයින් කරලා විඥානයේ සිටින සුඛිත බලන විඥානස්ථානයේ සිටපත් මේක දැන් කරන්නේ මේ දුක අවබෝධ වුණාට පසු නැවත අර ආකාසන්නතාවයෙන් සංඥා සුඛින් අයින් කරලා විඥානයේ සිටින සුඛිත බලන විඥානස්ථානයේ සිටපත් මේ ප්‍රශ්න කරන්නේ විනාඩි 7ක් විතර කාලෙකින් අපි තාමත් මේ වෙනවා. උපන්නානන්ද විස්සෝ අමනිකරිකා ආකාසානංචාන සංඥා මනස්කරිකා විඥානංචාන සංඥා ආසංඥායතන සංඥම් පටිච්ච මනස්කරති ඒකත්තං ආනන්දය මනසපූර්ණේ විස්සෝ විසින් හේමකාර්යයන් මේ ආකාසානංචායතන සහ විඥානංචායතන කියන සංඥා දෙකම මෙන්න ඉන්නකොට විචාරණයට තියෙන සංඥාවේ පිට පිළිතුරනවා මේක තමයි මේක අදම හතරක් හරිනේ. අර සත්‍යය නැති කරගන්න. අද නැති කරගත්ත සිත විතරක් පවතින සත්‍යය. ඒක පස්සේ ඒක තේමාර අනේ මුත්‍ර පාඩේ විස්තර කරනකොට කියන්නේ ඔය තේනවා මේක විඥානය කියන එක දඩ සමාස්ත්‍යයක් ඒක අසුන්නේ ඒක ශූන්‍යතාවයක් නෑ ඒක නිසා ඒක පොඩ්ඩක් අපි විස්තර කරන්නේ එතකොට ඒ අසුන්‍යතාවයෙන් අනිත් කරන්න හදන්නේ ඒකත් කරන්න බැහැ. අර විඥානං සාතන සුපක්ෂණයම ඒකේ තියෙන විඥානය සිතින්පත් අයින් කරනකට කරනවා. කිසිවක් නැති සත්‍යයක් සිතේ. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කිසිවක් නෑ. අන්නේ කිසිවක් නැති තත්ත්වයේ ඉඳ තුනම ධාර්ම සාන්තකමේ සමාධියක් ඒ සමාධිසිතේ විතරම අර කලින් සැපයි සැපයි කියලා ගත්තොත් විඥානන්තයත් කියලා බලන්න මොකද වෙන්නේ. ඒක මහා දුකක් බවටපත් වෙනවා. මෙතෙක් කල විඥානයේ මහා සපත් වූවට අන්න මේක මහා දුකක් මේක දුක්ඛ සත්‍යය. ඒ අවබෝධය ඇති වෙන්නේ මේක පසුව ඒක අයින් කරලා නැවත කිසිත් නැති තත්ත්වෙම ඇති කරගන්නවා. මේකත් එකක් කරන්න බලන්න. දැන් මේ ධර්මයේ අත්‍යන්තය පරිණාම කරගන්න. ගාම සංඥා සමාගයේ සිට තුළ නැහැ, ආරණ්‍ය සංඥා සමාගයේ සිට තුළ නැහැ, මනස් සංඥා සමාගයේ සිට තුළ නැහැ. පතන සංඥා සිට තුළ නැහැ, ආකාශ සංඥා සිට තුළ නැහැ. විඥානන්ත සංඥා සිට තුළ නැහැ. ඒවා තිබුණා නම් කොහේවත් කරන්න දුකක් දෙකකට ගන්න. මේ මහා දුක්ඛ සත්‍ය මේ දසනේ අල්ලන. අදේශ වස්තු යකඩයක් අල්ලනවා. මේවට කියන සංස්කාර දුක. සත්‍යයක් යකඩේ අල්ලන වේගයට අනුව දුක වැඩි වෙනවා. කදින් අනිදොත් කදින් දුකක් වෙනවා. ධන සංයම්බෝ සංසාර දුකක් වෙනවා. අදාළත්ව තුනක් විස්තර වෙනවා. මේ සංස්කාර වල ස්වરૂපය ඒකයි. මේ සංස්කාර අල්ලන්න අල්ලන්න ප්‍රවසවත් දුකින් දුකටමපත් වෙනවා. මේ සංස්කාර කෙරේ පළ දෙන්නකම සුදුසේ මේ සංස්කාර අතහැරීමට මේ සුදුසුය. මේ සංස්කාරෝ ඒකාන්තයෙන්ම දුක. දුක් සත්‍ය කියන්නේ සංස්කාරය. සංස්කාරයන්ගේ පැවැත්මයි. මේවා අතහැරීමට මේ සුදුසුය, නොයල්මට මේ සුදුසුය. අල මේව විරජ්‍යසං අල මේව විමුක්තං මේවා ඒකාන්තයෙන්ම දුක්. මේ සංඥා පිටකල ඇතිකර ගැනීම ඇතිකර ගැනීම මෙතෙක් සංසාරයේ දුක් විඳලා දුක් විඳලා ආවා මේ සංඥා ස්කන්ධේ ඒකාන්ත වශයෙන් දුක සංඥා ස්කන්ධේ හැරෙන්නේ සුනාම ස්කන්ධේ ප්‍රඥාම ඒකාන්ත වශයෙන් දුක ඒවා අත්හල යසේ අත්හල යසේ අත්හල යසේ ඒකයි දුක්ඛ සත්‍යය මේ අත්‍යමයි මාර්ග සත්‍යය පුනිතකරණ නානන්ද වික්ඛෝ අමනිත පරික්ඛා ආකාසානංචායතන සංඥා අමනිත පරික්ඛා විඥානංචායතන සංඥා අමනිත පරික්ඛා ආකින් සංඥායතන සංඥා දැන් කිසිත් නැති සංඥාවෙන් හිතේ මේක සංඥා නා සංඥායතන සංඥා පටිච්ච මනසකරෝටි ඒකත්තම් අර විඥානයක් දැනෙන පොදම කිසිත් නැති සිත පාවින්නාත්මන සත්‍යයක දැන් සිටියේ දැන් ඒකත් ඒක තමයි දැන් ඉතිරලා දෙන ප්‍රකේතය ඒ සංස්කාර මාත්‍රේ දැන් සැපයි. ඒ පහළ කියන හේතුම සංස්කාර දුකයි. මේ සංස්කාර මාත්‍රය දුකක් බවට පත් කරන්නට යන්නේ. දුක්ඛ සත්‍ය හදතුනේ දුක්ඛ සම්පස්න සත්‍ය හදතුනේ දකින්නට මේ යන්නේ. එන නිසා දැන් අර කලින් කියපු නැවත විඥානංචායතන ඇතුළත නැවතා සංඥායතන දෙකපත් කරගන්නවා. පටේ සංඥාවෙන් පටන් ගන්නවා නැත්නම් අරණ සංඥාවෙන් පටන් ගන්නවා. මේක අපහසු නැහැ. ඊට පස්සේ අර කිසිත් නැති කුත ඇති වුණාට පස්සේ මේ කිසිත් නැති කුත අයින් කරනවා කියලා කියන්නේ නැහැ. පුදුම පුදුම පුදුම සහගත සමාධියකට පිටපත් ඒ සමාධියේ පිටේලා හිත අර කිසිත් නැතයි කියපු සංඥාව ඇති කරගන්න ඉස්සෙල්ලා. එතකොට මේ කිසිත් නැතයි කියන හිතට සමාන සංඥාව පුළුතරන් නම් දුකම නේද කියන කවදේ. නේද? මොනදී අර ඔක්කොම නැති බව තුළින්මක වුණ සමාධිය සිතුසල ආරම්භ සංඥා නැහැ, රාග සංඥා නැහැ, මනස සංඥා, පටි සංඥා මොනවත් සංඥා නැහැ. මේ සංඥා නිරුක්තයෙන් නිරුක්තයෙන් අපි යන්නේ සංඥා නිරෝධයෙන් සංස්කාර නිරෝධේ නාම රූප නිරෝධයක් දක්වන්නේ. ඒ නිසා දැන් මේ තුන්වත් අය නැවතත් කියන්න අර කලින් කියන අරන්නේ පිටිපිට පතරවල පටි සංඥාවේ පිටිපිට වල මහා බලවතේ පිටිට යවන පොළොවට අයින් කරලා ආකාශයෙන් පිට වෙන කරලා හිතක් අයින් කරලා කිසිත් නැති බව ආවත් කිසිත් නැති බව අයින් කරලා දෙන සමාධිය පිටිනවා. ඒ සිටින විට අර කිසිත් නැති සමාධිය නැවතත් කරගන්න ඒක දුකක් බව තමයි තේරුණාට ඒකත් තමයි අයින් කරනවා. නැවතත් අර කිසිත් නැති බව අයින් කරපු සමාධිය පිටපත් වෙනවා. මේක කරන්න ගන්න පහසුයි. මොනිකාරණ ආනන්දයේ වික්ඛු අනිත්‍ය ප්‍රාසං සංඥාත සංඥාමනිත්‍ය අනිත්‍යනාන සංඥාත සංඥා අනිත්‍ය හේතු සමාධියේ සංඥාම් පටිච්චේ මනස්කරෝකේ උපස්සන නැවතට ආනන්දයේ ලෝකාවචරයෙන් මේ වික්ෂයෙන් අරහේතෝ ආපි සංඥාත මේ සංඥා නාසඤ්ඤාත මේ සංඥා අමනිත්‍ය පරික්ඛා අමනිත්‍ය අනිත්‍ය හේතු සමාධියෙන් පටච්ච අනිත්‍ය හේතු සමාධි සංඥම් පටච්ච මනසකරෝකේ අනිත්‍ය හේතු සමාධිය පිට කරගන්නවා කියන විශ්වාසය. මේකේ සම්පූර්ණ සම්ප්‍රදාය සැලෙට වෙන කරන්න තන තමයි. අනිත්‍ය හේතු සමාධිය විස්තර කරනකොට මේක විදර්ශනාවක් අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් බලන එක මේකේ තියෙන්නේ. විදර්ශනා සමාධිය ඕවා තමයි විසුද්ධි මාර්ගයෙන් පොත්වල තියෙන්නේ. ඒවා කරන හරියන්නේ මේ ධර්මයේ තියෙන අවබෝධ කරගන්න මේ විදිහට නිමිති වශයෙන් සංස්කාර නිමිති වශයෙන් තේරුම් ගන්නට නිමිති සමාධියක්. අනිමිත් සමාධිය කියන්නේ මේ නිමිති ඔක්කොම නැති කියන එක. දැන් අපි අර පටිච්චසමුප්පාදයන් පටිච්ච මනසකරෝටි කියනකොට පොළොව සංක පිළිස්සට තේරෙනකොට ඔන්න රූප නිමිති තිබුණා. ඊට පස්සේ පොළොව සිටින් ඈත් කරලා හිත අහසේ පාවනවා බල කත්තේ දානට සතුව ඔක්කොම රූප නිමිති සම්පූර්ණයෙන් නිරුද්ධයි. එයින් පසු පවතිනා වූ සෑම සම්මාදිකත්වයකදීම කිසිම රූප නිමිත්තක් නැහැ. එනම් දෙවෙනි පිළිවෙල තියෙන්නේ අරූප නිමිත්තක්. මේ අරූප නිමිත්ත නැති කරන්නට යන්නේ ඒ නිමිත්ත නැති කළාට පස්සේ අනිමිත්තෝ හේතු සමාධිය ලැබෙනවා මේ ලෝකයේ ලබන්නට පුළුවන් ඉහළම ප්‍රණීතම සුවය එකයි. මේනා සුවයක් ඒනා ලෞකික ප්‍රණීත භාවයක් මේ ලෝකයේ ලබන්නට නැහැ කියලායි මගේ බලවත් විශ්වාසය. ඒනා තියෙන්නට තැනක් නැහැ. එනිසා ඒ අනිමිත්ත හේතු සමාධිය දැන් ඇති කර ගන්න කියන්නේ. මේ මෙහාට තව එක කොටසක් ප්‍රයත්න කරන්න කියන අදහසින් එක්කෙනෙකුට ඕනේ ධර්මය දකින්නට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් කොහොමද අනිත්‍යකේ සමාධිය කරන්නේ? අර කලින් කියන සමාධියට ඇද කරගන්නවා. අර කිසිවක් නැති තත්ත්වයක් දැයින් කලාට පසුව සංඥාවක් නැති නැති නැති සත්‍යයේ උද්ගත වෙනවා. අන්න ඒ தත්යේ උත්පත වුණාට පස්සේ මේ රූප නිමිති නෑ අරූප නිමිති කියනවා අරූප නිමිති කියන්නේ අර සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති ස්වરૂපය මේ අනිත්‍යත් අරූප අනිත්‍යත් අයින් කරනවා කියලා තිබුණු අයින් කරන්නේ එතකොට සිතට වෙන මොනවද කියලා බලන්න දැන් ක්‍රියාත්මක කරන්නේ නැහැ දැන් මේ විදිහට කටයුතු කරන්න. අයන්තකෝ අයනතෝ චේතෝ සමාධි යක්ෂණතෝ සංකේතිතෝ. යම් කෝපනතිකේ යක්ෂණතං අපි සංකේතිතං අදනිස්සම් විරෝධ ධම්මන්තේ පදානාති. එවං ජාන්තෝ එවං පත්තෝ කාමස්සෝ අභිස්සං විමුච්ඡති. වාසනාපිතිස්සං විමුක්තේ අවිද්‍යාසනාපිතිස්සං විමුක්තේ විමුක්තයෙන් විමුක්තමේදී පදානාතේ මේ අනිත්‍ය සිතෝ සමාජයත් අභිසංකත ධර්මයක් අභිසංකේතේත ධර්මයක් සිතින් ඇති කර ගන්නා ලබ ධර්මයක් සිතින් මවා ගන්නා ලබ ධර්මයක් යම් කෝපන අභිසංකතං අභිසංකේතේ කණු යමක් සිටින්ම ඉතරගත්නම් සිටින්ම මවාගත්තානම් අද මෙත්තන් මේක අනිත්‍යයි නිරෝධ ධම්මං කියන නිරුද්ධ යන ධර්මයක්. මේ නෝන සංස්කාර ස්වરૂපේකයි සබ්බේ සංස්කාරා නිරෝධ ධම්මා. මේ නෝන සංස්කාර නිරුද්ධ යන ධර්මයක්. මේ தත්ය අවබෝධ කරගෙන අර අනිත්‍ය හේතු සමාධිය මෙතකගෙන මේ අනිත්‍යයි අනිත්‍යයි නිරුද්ධ වී යන ධර්මයක් කියලා සිහිපත් කරන්න මෙහිදී සිටට නිවන අරමුණ වෙනවා. දැන් බලන්න. මෙන්න මේකට තමයි ආනන්දව කියන්නේ අනුසුත්තම් පරමානුස්සරණ ශුන්‍යතාවය. අපේ පරිසුද්ධෝ පරම අනුස්සරව ශුන්‍යතාවය කියලා. අනවස්සන්තේ පාපමතා පාපාත්ෝ මායාවති මෙතනියෙන්ති පාපනම් මානෝගේ විශේෂ මොක්ෂය නොවන ශුන්‍යත වේදනේ කියන්නේ මේකයි ආනන්ද. මේකවා ලෝකුත්තර අධ්‍යයනය අරියාදෝත්තර ආර්ය උතුම් ලෝකුත්තරෝ ශුන්‍යතාවක් ලෝකේ නැහැ ආනන්ද. සත්මාත්‍ය ආනන්ද නිසා ආනන්ද පරිසං කර්මානිත්‍රා ශුන්‍යතන උපසම්පද්ද වේවිස්සානාති ඒවං හෝ ආනන්ද සික්ඛිතබ්බං මනසා ආනන්ද මේ පිළිසිතව පරමානිත්‍රව ශුන්‍යත වේල්මේත පැමිණේ වාසය කරන්නට ඕනේ කියන අසහස ඇති කරගෙන සික්ඛිතබ්බං සික්ඛින්නතේ කොහොමද අද සීලන්තේ අද චිත්තන්තේ අද සංඥාන්තේ සුද්ධබ්බන් අද සීලේ හික්මන්නටය අද සුත්තියේ හික්මන්නටය අද ප්‍රඥාවේ හික්මන්නටය ඒ සීල සමාධි ප්‍රඥා කියන අද චිත්ත සීල අද සමාධි කියන සත්‍යයේ හුස්ම කෙනෙකුට මේ කියපෝ පරමානුත්තරෝ පරිසුද්ධෝ මායාවකින් පැටලීමට අපොහොසත් සංනා වූ කිසිම සත්‍යයකට නැති කල නැක්කා වූ අතිඋත්තම කර්මානුත්තරෝ සංයතය අත්දකින්නට පුළුවන් වෙනවා. මේ අය අතුනේ තුන්දේ ළඟටම ළඟටම ඇවිල්ලා කඩන්න වෙනවා. සත්‍යද. එක්කෙනෙක් ඉස්සුවටම ගියා. එතකොට මේ අය මේ ධර්මයේ ක්‍රමයේ කිසිම නිසා යම් කිසි කුසල චේතනාවක් ඇති වුණා මේ කුසල සත්‍යය ශුන්‍ය සත්‍යයේ කාන්ත වශයෙන්ම මේ පරමානුත්තර ශුන්‍යතාවයේ අත්දැකීම සඳහා මේ විමුක්තිය හෝ කවර බලයකදී හෝ උපනිෂේ වේවා හේතේවා ආත්මා වේවා කියලා ආශිර්වාද කරනවා. මේ ශුන්‍ය පරිවර්ණය නැති කරන්නට දෙවියෙකුට බෑ මාරයෙකුට බෑ ත්‍ක්මියෙකුට බෑ කිසිම භූතයෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට බෑ. හරියට අහස නැති කරන්න දෙනවා කියලා හිතාගෙන නම් අහසට කොටනවා නම් දෙලි කියනවා නම් සතනවා නම් පිළිකන් හදනවා නම් පොඩි කරන්නට හදනවා නම් ඔහුම වෙනසටපත් වෙනවා නම් අහසට කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. අනේ මේ අනන්තක කිසිවක් නොදන්නා අමනුෂ්‍යයන් මේ පින්නට වේවනේ අල්ලන්න හදනවා. පොඩි කරන්න හදනවා, පතන්න හදනවා, කොටන්න හදනවා, නැති කරන්න හදනවා. මෝඩකම හැර අනුකම්පාවක්. මායාවක් මේ මෝඩකම රැකේවා. හොඳයි අපි මේ ගන්න මෙතන මෙන්න කරන්නේ. මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න. ඈ සීල සමාධිය අනුසංකත වශයෙන් අනුසංකේතික ධර්මයක් වශයෙන් අවබෝධ කරගෙන පදමිස්සන් දෝත්තම්මන් අතරින් මේ විරුද්ධතාවය දැක්වන ඔහුගේ සිත සාමාන්‍යවාදී විමුක්ති භවවාදී විමුක්ති අවිද්‍යාවාදී විමුක්ති කාම භව අවිද්‍යාව කියන ආශ්‍රයන් සම්පූර්ණයෙන් ප්‍රතිම කරනවා විමුක්තයෙන් විමුක්තමෝචී පඥානාදී විමුක්තත්වයට පත්වනාට පසුව විමුක්තත්වයට පත්වනා කියලා දකිනවා සීමාගාති විසිතමෝ ධර්මචර්යයන් පතන් කල්මිනියන් මාතනා නුත්සත්කාදී අගානාති වාසිය සියුණා ඉන්නා ජාති සිතන් ධර්මචර්යයන් බ්‍රහ්මකාරයේ ජීවිතේ නිමකලා මාතනා නුත්සත්කාදී නිමින් පසුව කරන්න දෙයක් නැහැ කියලා දැන ගන්නවා එහෙම දැනීමක් භාවනා සම්මක් ඔය කියපු ධර්මයේ හරි නැත්නම් දුක් ඒක දැනගන්න ඕනේ කියන්නේ ඒක කටයුතු කරනවා අවිද්‍යා සත්‍ය සංඛාර සංඛාර සත්‍ය විඥානං අවිද්‍යා නිරෝධ සංඛාර සෝත සංඛාර නිරෝධ විඥාන නිරෝධං අවිද්‍යා නිසා සංඛාර තියෙන සංඛාර නිසා බාහිර සංදේඥානෙ ගන්තේනවා එයාට දුක් දෙනවා අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරුද්ධ වෙන සංස්කාර නිරුද්ධ වෙන ප්‍රතිසංදේඥානෙ නැති වෙනවා මේ ප්‍රතිසංදේඥානෙ නැති යන ආකාරයක් දක්වනවා දැන් මේ හැම දෙයක්ම බලන්න කොහොමද මට අනුපාතයේ නිර්වාණ ධර්මවල අත්‍යවශ්‍යම ලැබේවා කියලා අනිස්ථානයක් කරලා භාවනා කරන්නේ භාවනා කරනකොට සත්‍යතාවයේ මේ සංස්කාරයන්ගේ විමුක්තියේ විමුක්තියක් ඒ විමුක්තියට පවතින්නේ මේ නාම රූපයක මත ඒ විමුක්තියට පවතින්නේ අතීත භවයේ සත්‍යද කර්ම විපාක ශක්තිය මත මේ කර්ම විපාක ශක්තිය කිසිම කෙනෙකුට කියන්න අමාරු මොකක් දක්වා මම මේ විමුක්තියට වෙනම ගන්න කර්ම විපාක සත්‍ය තවත් ගන්නවා. කර්ම විපාක සත්‍ය තමයි සමුදේ සත්‍ය වශයෙන් මෙතෙන්දී ගණන් වෙන්නේ. මේ විමුක්තියට සහිත පංචස්කන්ධ ලෝකයේ ප්‍රවැත්මයි දුක්ඛ සත්‍ය වශයෙන් මෙහි ඇතිවෙනවා. මේ දුක්ඛ සංදේ සත්‍යයේ තේවිසේ විසේ විසේ යන කර්මයේ තේවිසේ විගොත් මරණ මොහොත පස්සේ කොට සිතේ අර අනිකට අවිද්‍යාව සෝදා සංස්කාර නිරෝධෝ නිසා අවිද්‍යාව නැතිවීම නිසා සංස්කාරය තියෙන්නේ ඒ වුණත් සිත ඇතුළු කෙනකවන්නේ සිත තුළ කිසිම සංස්කාරයක් දැනෙන්නේ එම නිසා මානසිකව කිසිම සබාවක සංස්කාරයක් ඉදිරියට එන්නේ නැන්නට හැකි සමත් නැහැ එම නිසා මේ පංචස්කන්ධ ලෝකේ නම් අස්කන්ධය සහ රූපස්කන්ධය අර පංචස්කන්ධ සත්‍යයේ හේවීමෙන් පිළිහි යන පිළිහි යනකොට යම් කිසි නිර්වාණ ධර්මයක් අත්‍යවශ්‍ය කාර්ය කියන ඒ නිර්වාණ ධර්මයක් පිළිහි නැවත දැනක උපදින්නේ එතකොට අදවස කෑගහල කියාවේ කීනා જાති කීනා જાති සං දක්න කරයන් සතන් කරන්නේ නැහැ. જાති සේකලා જાති සේකලා භක්මචාරය ජීවිතයේ නිමතලා කුලයේදී නිමතකල ඉවරයි කියන අවබෝධය හදතුලින් මතුවේ. එහෙම නැත්නම් වංචනික ධර්මයක් වන්නත් පුළුවන් ඔය පිළ ක්‍රියාත්මක කරලා බලන්න. තව ප්‍රශ්න තියෙනවද? නෑ, ඒක තමයි කියන්නේ. සමහරවිට නම සෝනාත් කරනවා.